ಬಹಳಿಕೆ ಕೇದ ಮೊದಲು ತೀರ್ವಸಾರಾಗಿ ಕೌಟುಂಬದನ ಪಾಠಕ್ಕೆ ಈ ವೇದಿಕೆ ಕಾರ್ಯಕ್ರಮಕ್ಕೆ ಕಾರ್ಯಸಾರಾಚಾಪದನ 84 ಆತ್ಮದಂತೆ ತಿಳಿದಿರೋಕೆ ಚಿಕ್ಕ ಸೂರನದಿಂದ ಕೊಸೇ ಅಕ್ಕೆ ಕೊಸೇ ತಿಳಿದುಕ್ತಳಾಗಿನೋ ಈ ಪ್ರಶ್ನ ಸಂಕಲ್ಪವಾದಾಗಿ ಪಕ್ಷೇನ ಸಹಾರಕಷ್ಟೆ ಕ್ಲಷ್ಟಿನದನ ಆಯನ ಹಾಕಕನೋ ತ್ಯಾಕ್ಕೆ ಬಾರಿತಿ ಇಸ್ವಸದಿಗೆ ಇದಿರ جائےನೋ ಧಾರ್ಮಿಕ ಸ್ವಾಮೀಜಿ ನಾಸಾ දසවන්‍ය සූත්‍රයේ සාපනෝක්ෂේ අනාවිරත සංඥා මේ ගැන විස්තර කරන්නේ. මේකේ දසවන්‍ය සූත්‍රයෙන් කියනවා මේ ලෝකේ අතිචානා අතිචාන අභිනිවේදානුසය ඒ අතිචාන අභිනිවේදානුසය තේ පදහන්තෝ විරමති නෝපාදියන්තෝ නම් අතිචානයක් අභිනිවේෂණයක් කරලා ගැනීමක් උපේපාදාන චේතසෝ අධිඨාන විවේචන ඉස්සරදී අභිවේචනසේ උපය නමකට ලැබීමක් තියෙනවා උපාදානය පිළිබඳව ලබ ගැනීමක් තියෙනවා අධිෂ්ඨාන කරන මට ලැබේවා කියලා එහෙම දෙයක් හෝ අභිවේචයක් දෙට ගැනීමක් යමකට පිළිගැ ගැනීමක් අනුසය ලැබ ගැනීමක් තියෙනවා මේ කියන්නම ලෝකයන් බලා ගැනීමකට සම්බන්ධ වෙනවා ඒසා සබ්බ ලෝකයන් අපිට සංඥා කියලා කියන්නේ රූපය, උපාදාන, අදිස්ථාන, අධිවේද, අනුසය කියන්නේ මේ දේවල් අල්ලබදා ගැනීම කරන්න එපා කියලා මම මේ විස්තර කරේ. දීපනම සූත්‍රයේ විස්තරේ ඒකේ විස්තරය කාර්ය විස්තර වශයෙන් ගන්න ඕන ඒක එක වචනයක් පිළිබඳව දීර්ඝ විස්තර කියනවා. මේ වගේ වෙලාවකට පුළුවන් වෙන්නේ ඒක මොකක් කිරීමක් මේක සාංගෝලා කියනවා කරන්න පිටර. බුදුරජාණන් වහන්සේ මම ඉගෙන ගත්තේ උගාක් සමාධිය දෙදා දෙදා සලාගෙන තික් නමුත් මම අත්‍යදී නෑ මම උපදී ක්‍රිස්තියානි නිසා මට තේරුණා අමාරු වන බව මනාකාර සත්‍ය වලින් විච නාස්පුඩු ආග දැනුනේ නමුත් උස්ම පපුවේ දැනුම අමුඩු අඳුන නැතිසේ ඉවරදී ගියා මේ අතකින් යන මම කම්පා වුණා මම යන මග නිවැරදි කියලා මාත් කියා දෙන්න ස්වාමීන් වහන්සේ මේ අතෝනි කොහොමද කියන්නේ බලන විදිහට මේ කියන තමයි නුවණේ දේකල් කරුවාට ඉපදෙනකොට කොයි අම්මගේ බඩේ ඉමුණත් කොයි ආගම ඇල්ලුවා මේකට ඇරෙනකොට කාටත් තුන ගෑනවා. කාටත් හිංසාදී දානවා. කාටත් ගැහෙනවා. සැලෙනවා. ඒසා බුදුදුන් වහන්සේ මම ඉගෙන ගත්තේ ඒවා කමාරුනේ. මට සැකයි තාමත් ඉගෙන ගන්න තියෙනවා. ඒක බුදුදුන් වහන්සේ ඉගෙනගෙන ඉවර කරන්න ඕන කන්නේ අපේ කොච්චර දින්දා ගන්න. අපි දන්නේ එච්චරයි කතෝලික කියන්නේ උදාහරණ කියන්නේ බුදුජානකගේ ගුණය ගන්න බුදු කෙනෙකුටවත් අවුරුදු 45ම බුදු ගායනා කරන විදිහට ඉවපාල බයයි. බුදුජානකගේ අපිට මේ මුලි කරලා දීලා තියෙනවා බුදු ගුණ නමයක්. ඒ ඉතින් අපි වටේදී කරපාරා කර ටික ටික කරනවා. ඉතින් මේක තමයි බෞද්ධ ප්‍රතිචාර ශික්ෂා අනිවාර්ය කරලා ඒක සංසනීයයි. ඉතින් මේ විදිහට යන. එතකොට හුස්ම ආනාපානය නාස්කුඩු දැනුනේ දැන් කොස්ස පපුවේ දැම්මා කොහොමhari වෙන දෙයකට හිත යන්නේ නැතුව සාධයකට වේදනාවකට හිතවිල්ලකට අතීතයට අනාගතයට උස්මතුම හිත ගියාට පස්සේ ඒක හැපෙන තැනක් පිළිගන්න තැනක් දැනෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ කො ප්‍රත්‍යක්ෂ අධ්‍යක්ීමක් නිසා. මේ දැනෙන තැන නාසයේ ආගම උඩුතලම මේ යතුරු කියලා හිතුවොත් අපි හරි අපහසුතාවක් වෙනවා. ඒ නිසා අපි ඈස් වෙලා ඉන්න ආරාධනා පූර්වක වෙන්න ඕනේ වෙන කොලක් අත්දැන්න පිළිට ආනාපානෙ වැඩිච්චාම මේ ආනාපානෙ තියෙන බවට එයා ලකුණක් වෙනවා. නිමිත්තක් වෙනවා, හැපෙන තැනක් වෙනවා, පිළිමදින තැනක් වෙනවා, පැරෙන තැනක් වෙනවා. මේ දෙන්නේම කුෂ්ම ගන්නවා ඒ ගන්නකොට මෙන්න මෙතන ඇඟෙනවා මෙතන දැනෙනවා මෙතන පැරවෙනවා මෙතන පීඩි ගැවෙනවා කියලා ඒ දැන අහුවෙන්නේ සමත යෝගාවචරයටත් වඩා විපස්සනාවට මැනුවත් වෙන යෝගාවචරය. සමත යෝගාවචරය අක්ෂර ගැනලා ගන්නවා. නමුත් දැනකට කොටු කරන්න බෑ. තියෙනවා මේක ස්ථිර වෙන්නේ එක තැනක. ඉතින් නිසා සමත බාර උගල දෙන ගුරුවරු ඒ හැටෙන් තන බලනවා කමක් නෑ. හැටෙන් තන බලන්න එපයි කියලා කියනවා. ඒවත් විපස්සනාකට කියන්නේ නැත්තෝ හුස්ම දිහා බලනවා හුස්ම පිළිබඳව ඒක හැම පැතිකඩක්ම බලන්න කියනවා එතකොට දෙන කියන දැන එක තමයි මගේ හිත සාධක නෑ වේදනාවක් නෑ කියන හුස්ම තමයි හැබැයි හුස්ම වල දැනෙන්නේ මෙන්න මෙතනයි කියලා ඒක වදින තරම් තවදුරටත් බලුවොත් හුස්ම ගන්නකොට පපුවේ දැනෙන මේ ප්‍රශ්නේ විතර පපුවේ දැනෙන හුස්ම පිට කරනකොට දැනෙන දෙකම එකද කියලා බලුවොත් තවත් දින්දිච්චක් ඒක විශේෂ කරලා පතුරු ගහලා බලන්න පුළුවන්. අන්න මේ හොඳම මිශ්‍ර බැලුවොත් උස්පතේ හොඳටම ආහාර වෙනවා. හොඳටම උත්සන්න වෙනවා. හොඳටම අප්‍රමාද වෙනවා. එතකොට උස්මේ උන්චි වෙනසක් ඇති වුණා. විපරිණාමයක් සිද්ධ වුණා. ඒක ලස්සනට විස්තර සහිතව පේන්න පටන් ගන්නවා. උස්මගේ ඈතට ඉඳලා ආවට ගියක් වෙනොත් ඒක විපරිණාම දෙන්නේ. ඒක නම් පුළුවන් තරම් උස්ම අර පැතිකඩ තුනේ හුස්ම බවක් ගන්නවා, එකෙන් ගණන් ගන්නවා. මේ ආශ්වාස මේ ප්‍රශ්වාසය ගන්නවා කියලා හොඳට උත්සන්නාසන කරවලු බොහෝම ශීක්‍රේ ඒකේ වේදනිකා විනාශ වෙන ගතිය, ඇතුළ නැති වෙන ගතිය, එක විදියට පවතින නැති ගතිය, විපරිණාම පරිණාම පේන්න පටන් ගන්නවා. ඒත් එක්ක තමයි දුක්ඛලා සමාරුල මේ කොහොස්ම වලින් යන ඇඟ නොදැනී ගියා වගේ දැනෙනවා. ඒකට දැස්සලා නැති කෙනා බනහල නැති කෙනා ප්‍රසින්ධිය ඥාන නැති කෙනා ඉතින් මේ මම නැති වුණා කිය සතිය නැති වුණා කිය සමාධිය නැති වුණා කිය ඉතින් අපාය එතකොට අර භාවනාවට අකුල් ලියා ගන්නවා භාවනාවට අහංසර කර ගන්නවා නමුත් ඇදගෙදී වශයෙන් මොකක්වත් වෙලා නැති බව දැනගෙන අහු වෙනදත් ඒකම කරලා බහු වෙනදත් ඒකම කරලා ඒ තමන්ගේ පෙරපිනක් තියෙනවා ඒකට අවශ්‍ය බණ ඇහිලා අවශ්‍ය උපදේශය ලැබිලා අවශ්‍ය සූදානම් කියෝ මේ ඇඟ නැති වුණා ආශ්‍රද ප්‍රසවාසය නැති වුණා කැපෙන්න නැති වුණා සත්‍ය පවත්වන්න පුළුවන් කියන තේරුම් ගත්ත දවසේ අන්න සතිය වැඩි විපත් වීමක් වෙනවා අරුණක් ඇතුව කැපෙන්න නැතුව එකක් ඇතුව පවතින සතිය පොදුවට පතර වෙනකොට මුල් බහිනකොට අතු විචි විචි වැඩෙනකොට අරමුණ නැතුණා කැපෙන්න නොදැනුණා කාය නැති වුණත් කම්ප වෙන්නේ සතිය පවතින. ඒ සතිය තමයි අපිට ඇත්තටම එලෝ මෙලෝ දෙකටම උදව් කරන පාරමක් වෙන්නේ. මෙලෝ විචලන කරන උදව්ව තමයි ආනාපාන දැනෙනකොට, ඇතුළත දැනෙනකොට, කාය ඇතුළු පවතින සතිය. නමුත් මේ දෙක යාකරන සතිය තමයි අරමුණක් නැති වුණත්, ඇතුළත නොදැනුණත්, කාය නැති වුණත් සතිය කැඩෙන්නේ නැත්නම් ඒ සතිය බොහෝම ධර්මගත සතිය කියලා කියනවා. අඛණ්ඩ සතිය කියලා කියනවා ඒකම සතිය කියලා කියනවා සති බලය කියලා කියනවා ඉතින් අර ලාවට පටන් ගන්න සතිය අපි පොළවේ දාගහ දැඩි කර කර මේ தත්වලට දිනු කරනවා ඉතින් මා පාර හරි ඒ කියලා තියෙන විතරනේ පාර හරි වලදා ගොඩක් යන්නේ මේ විදිහට සුද්ධ කරගෙන මේ විදිහට දැනගත්ත පාරේ ගොඩක් ඉස්සරහට යනකොට අර මෙතෙක් මෙතෙන්ට එනකන් කරගත්ත අර පුංචි පහේ වැඩ ටික දැනුමුසු කන්දික කවදාකවත් අමතක කරන්න අරගන්න. මෙතෙන් දෙන එක තමයි අමාරු වෙලක. නමුත් වැඩේ ඉවරයි. ඒ නිසා අපි නැවත නැවතත් ආයෙ වැටෙනවා. කරනකොට තමන්ගේම දැනුමුසු කමේ මෙතෙන් දෙන්න ඕනේ. ඒ නිසා විස්තර කරන්න ඕනේ. ආයෙ වැටෙනවා මේක නිකන් දීර්ඝයි නගිනවා වගේ වැඩක්. දීර්ඝයි නගින මනුස්සයා නගින නගින වාරයක් ආශා දෘෂ්ටියක් අල්ලගෙන මෙවත් කරනවා. ආයතනයක් නැගේ. පාටියක් මුලදලා දේශ ටිකක් විමල දා ගන්න. ඕම ඕම කරලා වස්ත බිමෙන් වාරයක් පාරක දේශ ටික කඩනවා. ඒක වෙන්න වෙන විදියක් කරක් නෑ. පස්වල වෙනින් වෙනවා කියන්නේ. අනිත් අඩිය අපුඩි ගානිනා වෙනවා. ඒක තමයි ජොලි. ඒකට දීස් ගන්න එකයි ඔය දෙවෙනි රාජ හයි කරලා තියෙන්නේ. ඉතින් නැගින හැම එකම පස්සේ හරලා. එදාට මොනවද පස්සේ මොකද කියලා ඔන්න දෙන්නේ. ඊගායේ ගරු ස්වාමීන් වහන්සේ දස සංයෝජන නම් වශයෙන් මතක් කර දෙන්නේ චක්කාදීට විචිකිච්ඡා සීලවල ප්‍රාමාස කාමරාග පටික දුබරාග අදුබරාග මාන උද්දච්ච අවිච්ඡ සංයෝජන කියා කියන්නේ කිනද සංයෝජන කෙරෙවයි අපි බඳලා තියාගන්න නිසා නැහැටි කොපු මස් කඩේ මස් ලොම් වල තියෙන හැම එකක්ම කොක්කේනේ කොක්කක් නැත්තම් එල්ලලා තියන්න බෑ ඒ සංයෝජන කියලා කියන්නේ හැකියවලට, පොකුවලට, චපල දේවල් වලට, වංක දේවල් වලට, කුඩ දේවල් වලට, ඇද දේවල් වලට මේ වැඩේම මොනවාරි අල්ලවලාගෙන. වැටෙන්න අරින්නේ නැහැ. සංයෝජන නැති වෙච්ච වෙලාව දිගෑනිච්ච වෙලාවේදී ඒකේ මොකක් පොඩි ඉඳලා කියන්න බෑ. බලක් නැති වෙලා යනවා. ගරු ස්වාමීන් වහන්සේ සංකල්පේකාණානේ පසු වැටෙන තැන ආම්බයක් නම් ආම්බයක් බව රත්නේශී කියේදී වාචික විශේෂ දේශනා කර තිබේ ඒන් අදහස් වන්නේ කොහොමද කර්මයන් පහදා දෙන්න බැරි. ඒ සංකල්පයක් ඥානෙ කියන උසපයින උඩපයින් කොට අපි අර පණින මට්ටම තියෙන හරස් කොල්ලක් තියෙනවනේ. හරස් කොල්ල වැඩුවා වැඩ වෙන තමයි වෙන්නේ. දැන් අපිට බබෙක් බබා වගේ බාර ගන්න ගාවක් ගන්නෑ. උවා කුඩ නිකන් උගට ඔක්කොම වැඩ. උඩ පැනීම කරනවා ගැටි. දැක්කද? දෙවිල පොළ බැලපු ගමන් වැටෙන එක තමයි කියන්නේ මේ මොකක්ද? ඒ වගේ සංකාර උත්තර කියන්නේ තමයි ඔය බාහිරය. බාහිරෙක වැදින් නැතුව බාහිරේ හැප්පෙන්නේ නැතුව හැමතේ වැටෙන්නේ. එච්චරම හැදෙන රාගයක ජයග්‍රහණි වැටි. පොඩගේ දියක් තිබුණාට පස්සේ ගහේ සම්පූර්ණ කෘත්‍ය කරනවාසේ මොකද වෙන්නේ අපිට වැටෙන්නේ. සාධුත්තක් ගහේ තියෙන්නේ පොඩයක් අහර සම්පූර්ණ සේවය කරාට පස්සේ ඒක ස්වභාවපාට වෙලා වැටෙනවා. ඉතින් අපි හිතන්නේ හැමදාම එල්ලම ඉන්නේ. එන්නේ ඥානයක් වගේම අපි මේ ශරීරෙත් වැටෙන්න ඕනේ, මැරෙලා වැටෙන්න ඕනේ. ඒ වගේ සංකාර ප්‍රඥාණය පස්සේ වැටීමක් තමයි තියෙන්නේ. ඒක අල්ලන්න දෙයක් නැහැ. ඉතින් සරමනේ නෝන කරලා ගියා වගේ, කොලයක් දීලා ගහින් වැටුණා වගේ, අඟලියක් දීලා ගහින් පාත් වුණා වගේ, කුසපයින් පිළිකේ බාහිර ගන්නා. දැන් ඊපස්සේ ඇදෙන වැටෙනවා වගේ තමයි ඉන්නේ. ආපස්සම වැක්සිදේ. සෝවාන් ත්‍ත්වයටපත් වෙන විට විවර්තන විචිකිච්ඡා සංයෝජනය භාවනාවේදී කාංකාංශන විසුද්ධිය එකම අවස්ථාවද ඊයේ පමණ දේශනාවේ මට හිතුණා මේ අවස්ථා දෙක ගැන අප දැනුවත් කරගෙන කර්මා විලා සිටින වාර්ෂික පතන බෝධියේ මේ අවශ්‍ය ලැබේවා කාංකා විදර්ශන විසුද්ධිය කීපවතාවක් සිදු වෙනවා සිදු වෙන්නේ නෙමෙයි පන්න රැක පිළිවෙනවා කාංකා විදර්ශන විසුද්ධි කාංකා සැක සංකා තියෙන තාක්කල් බුද්ධත්ව පිළිබඳ ගෞරවයක් නැහැ. ධර්ම පිළිබඳ ගෞරවයක් නැහැ. සංඝයා පිළිබඳ ගෞරවයක් නැහැ. ගෞරවයේ වැඩි වෙනතර කියන සැක අඩු වෙනවා. සැක වැඩි වෙනතර වැඩි වෙන සත්‍තාව අඩු වෙනවා. ගෞරවය අඩු වෙනවා. ඉතින් අපේ හිත තපන. වරින් වර මේ කරන තමන් කරන දේ ගැනම සැක. වරින් වර ඒ ගැන විශ්වාස කරනවා. ඉතින් ඒක අකල් හොරදෝ තමයි යනවා කියලා අපි කියනවා. නමුත් ඒ ගතිය දැඩි වීමේදී ඒ ගතිය හොඳට ආත්ම ශක්තියක් එක්ක ආධ්‍යාත්ම ජීවිතයක් එක්ක බැඳෙන වෙලාවේදී එන්නේ සැක සංඛා ඊතර වෙන එක විතරමය නිතර කෙනෙක් දක්වාටපත් වෙනවා. සැක එනකොට දෙවන්නේකින් කරන්නේ නැතුව ප්‍රශ්න කරන්නේ නැතුව ඇතුළෙන්ම මොවින් නොදැන මේක සැකයක් මේ ගැන වචන කතා කරන්නේ හිතන්නේ ගියොත් කාලේ නාස්ති වෙනවා ප්‍රපංච කරනවා කෙලස් වෙනවා මේක සැකයක් මේක හොර හොරයි කියයක් නැහැ කියලා gediya පිටිම විශ්කොල දානවා. ආයෙතෝර තමයි යාට මේ ඒක පොරොත්තු කරලා පොරොත්තු කරලා මේ කුංචි කුංචි දේවල් පිළිබඳව කතා කර කර කුංචි කුංචි දේවල් පිළිබඳව සැක කර කර මත පහල කර වෙන වෙනට කිසිම ගමනක් නැහැ. ඒක නිකන් මේ ඔද්දල්ලිච්ච තුවාලයක් වගේ. ඔද්දක්ක තියලා කෑ ගහනවා, කෙදිරි ගහනවා, බෙහෙතක් කරලා දෙන්නේ නැහැ. මේ බෙහෙත් තුවාලේ හොදන කොටත් කැක්කා. ඉතින් එහෙම කෙනෙක්ට හරි අමාරු වෙලාවක් කරගන්න. ඒ මෙහෙම ගිහිල්ලා සෝවන් තත්ත්වෙදී ඒක පිළිබඳව සාහිත්‍යයක් අතට හම් වෙනවා. මෙතෙක් කල මේ කුංචි කුංචි දේවල් වල කණපින් ගන්න හම් වෙලා තමයි මේ පුතක් දැක්කම. කතා නොකර මොනම දෙයක් ආවත් මොනම දෙයකටවත් චෝදනා කරන්නේ නැතුව කිසිම අයිතිවාසිකමක් ඉල්ලන්නේ නැතුව යන්න ටික ටික ටික ටික පුරුදු කරනකොට උතුම් ප්‍රතිශක්තියක් ලැබෙනවා. ඇවිල්ලා ඒක මත්තමක් පණුවා ඒක තමයි සාරාංශයේ සෝවාන් වීමේදී වෙන විචිකිච්ඡා සංයෝජනයේ ඉක්ම පිළිම. තවත් ප්‍රතිචිතු වෙන අවුද්දච්ච වශයෙන්. උද්දච්ච වශයෙන් ඇවිස්සෙන දකට පිටු වෙනවා. මේ ඇවිස්සුනාට තමන් තුළින්ම තමන් උත්තර හොයා ගන්න පුළුවන් වුණා ටික වෙලාවක්. ඇවිස්සෙන දකේ තියෙන ටික වෙලාවක් යන පස්සේ මේ කොහොමදම යෝගනෝක මට විශේෂයක් වෙච්ච ගන්නේ මේ ගමනේ ඇති. ඔක්කටනකොට ඔහොම කරබදීන් කියන ඒ කාගෙන ඉන්නෝර ගැතියක්. මේකට මම හොඳ නිදර්ශනයක් දෙන්න ඕගොල්ලෝ මට බලන්න. ඔය ඉස්සර පැන්දිනේ බස් එකේ පැන්දිනේ මේ මිනිස්සයා මේ කරුවන් නෑ බස් එකේ දෙන්නේ. පැන්දිනේ මිනිහේ මෙන්න තාම බස් එකේ යන්න දීලා. මේ වමනේ ගියාම මේ වමනේ ටික එහෙම දීනවා. අත සද කරගෙන මොකද අරක්කුත් එක්ක ඉන්නේ. ඒක අරගෙන අත උදිනවා. ඒවගෙන වර්ෂෙක එළියට දැම්මම කක්කන්නේ. ඒ නිසා සැකයක් ආව එළියට දාන්න එපා එහෙම කියේ. ලේසි නෑ. අපි දැනුම එළියට දාලා කවුරුත් මේ උත්තර දෙයි හැමදාම ඉතින් බලන්න අනේ කවදාම උත්තර කරන්න කවුවත් කරන්නේ. උල්ලුවන් තරම් හැදුවා. ඔක්කොම එන්නේ එකට උත්තර හොයන්න බලන්න. හැම මේ වෙලාවකම ලාවට කර්ම කර්මස්ථානචාරියෝ ඕනේ නින්දෙදිත් ඕනේ, ධර්මවලින් කොටක් ඕනේ, යන කොටක් ඕනේ, එන කොටක් ඕනේ. මේ මේ මේක දැක ඔකට උත්තර දෙන්න බෑ. ඒක පොඩි එළියට ගමනේ හරකට කරගත්තා. හරකට ඉවරයි. දෙකක් දැම්මම පස්සේ ආයෙ සැකේට කියන්නේ. කවුද එන්නේ අපේ කතා කරන්නේ ලෝකේ? භාවනා කරන අපි අන්නේ එක එක ආදත්තට අරගෙන යන මිසක් මේ විශ්ලේෂණ කවුද කියන්නේ? දුරට බලන එක ගත්තොත් කියා පාන ගත්තොත් උගත ගන්න කවුරුත් තේරෙනවා ගන්නේ මොහේ කිය කියා කලපින්දන් කියලා මම කියන්නේ චරිතුරු කිසියකින් ඉන්නවදී නැති බැරි කම්ම තමයි තියෙන්නේ. කවදාක මෙතෙන් ඉඳ ගන්න හදන්නේ කවුරු හරි දැක් ගන්නකම් බලන්න. ඉතින් කොට ගන්න. ඒ නිසා සමන්ගේ ප්‍රශ්නේ ප්‍රශ්න හොඳට සාකච්ඡා කරනවා. ප්‍රශ්නේ ඇතුලේ උත්තර දෙනවා. අපි හිතනවා ප්‍රශ්න උත්තර දෙන්න පිට ප්‍රශ්න විතරයි මතකයි. මේ ප්‍රශ්න උත්තර ගන්න උත්තරේ උත්තරේ තමයි ඒක තමයි අයින්ස්ටයින්ගේ මේෂ්ඨ ප්‍රසිද්ධ වෙන ප්‍රධානම කාරණාව. එයා කිව්වා ගණිත ප්‍රශ්න වල උත්තරේ ගන්න ඇතුලේ තියෙන මොකද ගාන කියෝපා. ගාන කියෝ උත්තරේ. ඕනම ගානක් අපිට ගාන කියවන්නත් පුළුවන් උත්තරයක්. මොන මොන දඩේ නැමත් මොන ප්‍රමේය නැමත් මොන සමීකරණය නැමත් ගාන නැවත නැති කියන්නේ අපි දන්නේ මෙන්න මේ ප්‍රමේය මේ සමීකරණය විසඳන්න පුළුවන් කියලා. විසඳන්නේ උත්තරය හරියට පස්සේ ආවා. ඉතින් ඔබම ඉතින් අන්නේ කරාට පස්සේ තමයි තීරණවලට කියන්නේ ප්‍රතිපත්ත පරීක්ෂා කරන ගන්න නිසා තමයි මාසේ උත්තරය ඇත්තට ඒක කියන්නේ ඉස්සර. ඉතින් ඒක මුළු ලෝකෙ ප්‍රශ්නෙත් එක්ක. ඒක නිසා ප්‍රශ්නයක් එනවා උත්තරේ කියලා තියෙනවා. අපි කියනවා මේ මාට ඇවිල්ලා තියෙන විසඳන්න ඔය ප්‍රශ්න කරලා මේකට හොඳ උත්තරයක් දෙන්න දෙන්නා. එන්න මේ ඉන්දියාවේ ගෝයන්ක භාවනා ක්‍රමය කරන කියලා එයා කියලා තියෙන විශ්වන්නම බැරි ප්‍රශ්නයක් නම් ඒකට ඔබ වාක් කියන්නේ. ඔබ තමයි ප්‍රශ්න ඇති කරන්නේ. ඒක එයා ඒකෝ තීති අහපාවා ඉන්නේ ඒක උගේ ප්‍රශ්නයක්. ඌ ලෝකෙට විතරක්. ඒ නිසා ඌ තමයි විසඳන්නේ. ඒ ලංකාවට බෝම්බ දාන්න හදන වෙලාව. ජපානයේ මම ඉතින් අපි දන්නේ ඒ කාලේ අරු දෙකක්. මේ රාජ ධර්ම ගාන වෙලාවේදී කොතලා රුදුල තියෙන කොතලා මාත්‍යා රාජ මිත්‍රකස් කරනවා. ධර්ම වාස්තවයේ කවුරුද කියන්නේ කියලා අපි වැඩින්නේ මේ දැන් ධර්ම බෝම ඒකේ මොකද බය පාළියෙන්ද රස්තරන් ඉලමුද කරන්නේ. අපිට කර වෙන බලන්න මොකද කියලා කොහොමද අන්න බලාගෙන ඉන්න වෙනකොට. ඉන්දියාවේ වල ගෞරවය දාසල කැමරාන් පෙරදාස් මාස්ටර් කිරීම මොකද? පාළි විතරක්. ඊටස්තර පාළි දුක දැන් වල වල වෙන දේ තුන දැන් ලංකා භූමියට ඕන්න මේ කැමරා ගියා මම ඔය ඉස්සරහට යහදී කියලා යන්නේ දැන් කැත කරන්නේ කියලා කියලා කකුස් හදන එක හිටපන් කොයි ඉන්දියන් කාට යන්නේ කැත කරන අපේ රටේ කැත කරනවා කියලා. හරියට භූමියේ කැමරා දාන්න. එච්චරයි. මොකද කවුද වෙන උත්තර දෙන්නේ? අපේ හැකියාව නාවි කරගන්න නිසා සංඛාර බල සංඛාර සංඛාර විතර දෙක අපි ඉතින් අපේ බුදු බුදු මොනවා කියන්නේ අපි බෞද්ධයෝ කියලා මොකද සෑයෙන හැකියාවක් තියෙන බුදුහාමුදුරුවෝ. ඒක සෑයෙන හැකියාවක් තියෙන ධර්මයේ පිළිවෙල. ඒක සෑයෙන හැකියාවක් තියෙන සංඥා පිළිවෙල. අපිට සෑයෙන හැකියාවක් තියෙන මොනවාගේ සීල පිළිවෙල මේකයි මේ ප්‍රශ්න කරන්නේ. අනුමුත්තර විදිය. ධර්ම බුදු නොදහනවා. ධර්මයේ දන්නවා. සංඥා ආදාහනම් තමයි සීල තියෙනවා. කවුරුද මට උත්තර දෙන්න වෙන්නේ දෙකේදී. මේ විදිහට අපි ආහාර කරගෙන යනවා. එන්නේ ඉන්නේ ගුණේ ආවට පස්සේ ඒක නක් තව කෙනෙක් ගැන සඳහවක් නෑ. ඒක නිකන් හරුවක් වෙනවා කියන එක නෙවෙයි. මානකාරකම තුනේ. මේ පස්සේ ඒ වෙලාවේ කීකිය ඉඳගත්තොත් කලබිනවා. ඒක දැනගත් මේ නාවිකයේ පුරුදු කරන කැප්ටන් දෙකේ ඉඳගෙන නාකියන් ඇහවලු නගුල වැටේ උනාට පාරක් මොකද කරන්නේ? ඒ වැටෙන නැගුරවා ගන්න. ඊළඟට දකුණු උතුර පැත්තෙන් ආව ඒකට නැගුරවා ගන්න. බටහිරින් ආව ඒකට නැගුරවා ගන්න. ඒකට කැප්ටන් අපිට කොහෙද මෙච්චර නැගුරවද? ඒකට උත්තර කුමාරු කියනවා නම් මට නැගුරවා මොකද කියන්නේ. Thank you. ඕන ගන්න පුත්‍රයෙක් කියලා අපි අහන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔකට එක්කලා මේ වස්ම ඔක්කොටම උත්තර දෙයි. ඔත ඇහෙන්න බලන්න පටුව තමයි උත්තර. ඩාක්ටර් ස්වාමීන් වහන්සේ කායගත සූත්‍රය සම භාවනා කිරීමේදී අපි මෙතෙක් පුරාංශකාරයේ මේ කිරීමෙන් පසුව නිමිති කාමයේ පාලනයි සුදු පාට ආලෝකයක් සැරෙන වෙලාවක් තිබේ. මෙහිදී ශූන්‍ය භාවයක් ඉතිරෙන්නේ මේ මම මම සංඥාව තදවියයි මේදී අවශ්‍ය උපදේශ කරනවා කියන්නේ මේ ඔක්කොම කෙරෙහි මේ කායගත සූත්‍රවල ප්‍රතිකූල මානසිකාර්ය කියන කියන්නේ මේ දෙතිස් කුලක භාවනාව නැත්නම් එක එක කුලයක් කරගෙන දිශා ඕකාශ දිශා ඕකාශ වර්ණ සංධාන ආදී වශයෙන් ඒකෙත් පිළිකුල වෙන්නේ කියන එක කායගත සති සූත්‍රයට ආනාපානය කායගත සතියක් නේ කාය කොටසක් පිළිබඳව ආස්වාද ප්‍රසවාස වලට මෙනෙහි කරන එක. ඉතින් මේ විදිහට නිමිත්ත පහළ වුණා ආලෝකයක් වශයෙන් එහෙම නැත්නම් ශූන්‍යභාවය වැටුණා තමන් ගත්ත මානසිකාර්යගත අරමුණෙන් හිත කඩා ගන්න තුනේ භාවනා දිනේ. නමුත් මට මේ ආලෝකයක් පහළ වුණා මට ශූන්‍යභාවයක් පහළ වුණා කියන්නේ සත්‍ය ආපු කන කඟ ලොකු කරගන්න ගත්තොත් ඉස්සලාම කන අමතක කරලා කර්මයේ ඉඳලා අග කරනවා කියන කතාවට යනවා. ඒ නිසා මේක හොරා මරණිය හම්බ වෙනවා. මම මොනවා දෙයකින් නතර වෙන්න දෙයක් නෑ. ඔක්කොම ගමනක් කරනකොට පළවෙනි හැතැම්ම කනවා. ඒකකටවත් හැතැම්ම කනකොට වැඩ වැඩ ඉන්න එපා. වැඩ වැඩ කියෝ ගමනක් කරන්න. ඒ නිසා මේ නිමිත්ත සුදු වලකට වෙනවා, පහ වෙන්න පුළුවන්, මේ වෙන්න රතු වෙන්න පුළුවන්. තමයි දැනගන්න ඕනේ මේ ආවේ මේ භාවනාව මම භාවනා මානසිකාරය හිතපවත්වා. ඒක ශූන්‍යතාවය වෙනවා අනිත්‍ය වෙනවා දුක්ඛ වෙනවා අනාත්ම වෙනවා වෙන මොන දේ වුණත් අර අරමුණක් එක්ක ගමන නතර වුණොත් ඔක්කොම ඔක්කොම පින් වෙන පටන් ගන්නවා මොකද යේදී තමයි දෙන්නේ නම් උදව් කරපු මේ භාවනාව ඒ අනුරුම ඒ නිමිත්ත දිගට පාස්සා ඉතරයි අපි මාතෘකාව තියාගන්න තියෙන්නේ ඒක දන්නවනම් මේක සාමාන්‍ය ගමේ ප්‍රමාණයක් කියනවනම් පස්සේ ආපු අඟ නිසා ඉස්සරහම කන අමතක කරන්න එපා ඉතර කියන්නේ මේ එනේන දේවල් ගොඩක් දේවල් එනවා එකකවත් වටිනාකමක් නැහැ පටන් ගත්ත කාලෙක. දැන් ස්වාමීන් වහන්සේ ආනාපාන ප්‍රතිපදාවනා කරන විට ආශ්වාස ප්‍රශ්වාසය අතර ඇති ඉස්තිගමිනේ කරන්නේ කෙසේද? එසේ කිරීමේ භාවනා සම්පූර්ණ වෙන්නේ කෙසේද? අපි විසින් ප්‍රගලව ගන්න කෙසේද? ඉතින් මේකෙදි කියන්නේ ආනාපාන ප්‍රතිපදාවනාදී ඉස්තිර කරන්නේ ඉතල ආශ්වාස ප්‍රශ්වාස කොහොමද වෙන්නේ කියලා මම කියලා දෙනවා නම් තේරෙන විදිහ කියනවා නම් මට කියකැකේ දෙක අතර තියෙන්නේ ඉතින් ඒ වගේ මේ තේන දේ පටන් ගන්න තුන ඔබට ගන්න අල්ලන්න ගිය ගමන් දෙන හැම දැනුමක්ම අවු කරනවා. හැම තොරතුරක්ම ප්‍රශ්නයක් කරනවා. හැම දෙයකින්ම සංකල්පයක් කරනවා. ඒ නිසා මොනවා බලන්න කිව්වත් ඒක ලැබුණේ නැහැ කියලා ඒක විපක්ක කරනවා. මේ කියන්නේ මේ අරකට මෙහෙම වෙන්නේ ඉඳ තියෙනවා ඒක නම් ඒ දේ අපේක්ෂා කරනවා. ඒ කියන්නේ මේ මාර්ගාර්ථයනවා මේ වක්කාර ගති පානවා වැඩිනවා කම්පන අනේ ස්වාමීන් වහන්සේ මම කම්පණියුනේ නැහැ දැන් මම මොකද කරන්නේ ඊගාපසෙ මට වක්කාරය ආවේ නැහැ ස්වාමීන් වහන්සේ අනිත්‍ය විතරක් ආවා දැන් මොකද කරන්නේ ඊගාපසෙ කිසිම වෙලාවක මේ උපමා කුණියකින් ගල්පා ගන්න බෑ මේ මොකද මේ පොළවේ නෙමෙයි හිත තියෙන්නේ මේ මනෝ විකාරක දැන් මේ ප්‍රශ්න කියන්නේ ඉඳ අහුවෙන්නේ ඉස්සලා ආශ්‍රව ප්‍රසාරයෙන් අහුවෙලයි අහුවෙනවා නම් ඒක අතරක් වෙන නිසා ඒ අවුච්ච ආශ්‍රව ප්‍රසවාසයේ විස්තර කරන්නේ නැතුව මේක සකහනක් නැහැ ඒකේ මම මේක කතා කරන්නේ ඉතින් මම ඉල්ලීමක් කරනවා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ආශ්‍රව ප්‍රසවාස දෙක කොහොමද වැටෙන්නේ කියන්නේ මට පුළුවන් ඒ ඒ උපමාවෙන් ඒ ඒ වචන වලින් ඒ ක්‍රමයට අල්ලගෙන දෙන්න අහුවෙන්නේ නැති එක අල්ලන්නේ නැමනේ කිසිම නැති දෙයක් අපේක්ෂා කරගන්න එපා කියන දේ ප්‍රතික්ෂේප කරන්නත් එපා. එච්චරයි භාවනා කියන්නේ. මේ ප්‍රශ්නේ මේ ආනාපාන සම්බන්ධ කරගලුවත් මොකේ සම්බන්ධ කරගලුවත් මේ ප්‍රශ්න පටන් ගන්න තියෙන්නේ දැරි පදවල. සකස් කරලා දෙන්න පුළුවන් මට මේ ප්‍රශ්න කරු කියනවා නම් ආශ්‍රව ප්‍රසාරකට ඉදිරිපත් වෙච්චලා වැටෙන්නේ මෙහෙමයි කියලා. මම කියන මේක සාකච්ඡා කරනකොට ප්‍රශ්න උචක් වෙන්නේ. ඒ විදිහට එච්චරයි ඉවත් කරලා තියෙන්නේ ජීවිතයේ ප්‍රශ්න වලට උත්තර මතින් හෝ කල්ලාරුත් අර ප්‍රශ්න මතින් හෝ නැත්නම් වෙනම ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා ඒ කාර්යය ලැබෙන එක අපි සාකච්ඡා කරනවා නම් ඉදිරියට කරන්න කියලා කියනවා. ප්‍රශ්න ඇහිලා පිටපස්සේ තමයි මම ප්‍රශ්නයක දුරුචාරණය කරනවා. පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියලා. අපි භාවනා කරනකොට භාවනා කරන ඉස්සෙල්ල පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ එකට තියෙන්නේ එම මේ පාදානයක් නැතිව ස්කන්ධයක් අල්ලබදාගෙන කියනවා අල්ලබදා ගන්න ඕනේ ඒක මගේ පරම යුතුකම මගේ ඉස්තම යුතුකම මෙච්චරයි කියන එක තමයි පුතදන්නේ කියන්නේ ඔය භාවනා කරගෙන කරගෙන යනකොට බුදු දනස්සේ මේ දෙක අතර පැලීමක් වෙනවා පංචස්කන්ධේ කියන පුරා ඒ කියන්නේ අල්ලගන්න එක වෙනම එකක් අතාරින්න පුළුවන් සීනි ගස ගන්න මනුස්සයා උපාදාන කරගෙන නෙවෙයි කියන උපාදාන විභව සංඥාවේ උපාදාන කරගෙන භව සංඥාවේ නෙවෙයි ඒක මරන්න උත්සාහ කරනවා. තව කෙනෙකුට මරන්න උත්සාහ කරනවා. මොන කෙනෙක්ම අනිත් වෙලාවට කරන්නේ සංස්පාදාන ස්කන්ධයෙන් වගේ අපි මුලින්ම රැකී යුතු වශයෙන් කියන්නේ. ඉතින් කවදා හරි මේ දෙක දෙකක් කියලා තේරුම් ගත්ත දැසි සෝවන් සකදාගාමී අනාගාමී අරියත් පාස්පත් වෙනවා. ඒක හරියට තේජෙලියක් ඉගෙනකම් පොත්යි මදේ එකරදී. එචුණාට පස්සේ පොත්තේ මදේ ගලවන්න පුළුවන්. යම් කිසි කෙනෙක් දැන් ඉඳලා තියෙන කියලා දැනනකොට අයින් කරලා මදේට ඇරොත් අන්නයා කිසි විදිහ රස වර්ණනා කරනවා. ඉතිවල පස්සේ පොත්තක් එකට ඇරොත් මොකද වෙන්නේ කියලා කරා. අපැරම ගන්නවද ඇවිල්ලා දත්ත පැටලිලා මීහරකේ කෙහෙල් කෑවා වගේ වෙනවා. එහෙමනේ ඉතින් ඉස්සෙල්ලා පොතු වලින් ඉවත් මොකද වෙන්නේ කියලා. ඒ නිසා පොතු වලින් කෑවොත් මොකද වෙන්නේ? ඒ නිසා ඒ වැඩ කරගෙන කරගෙන යනකොට භාවනා ජීවිතයක පොත්තු ගැලවෙන තැන තියෙනවා. මේ පාඩාවේ මේ පාඩාවේ පිළිවෙත මේ මේ ස්කන්ධ මේ ස්කන්ධ පිළිවෙත උපාදාන කරලා එතෙන් එනකම්ම භාවනා කරලා. හරියට පොත්තු ගැලවෙන වෙලාවේ පොත්තු කරලා ගන්න. දැන් විශ්වියක්. ඉතිනට පස්සේ මේ මාතෘ දෙලා කරපුවාම පොත්තෙන් අධේ ගැලවෙනවා. ඉතින් ඉස්සල්ලා ඉහේ කපන්න පුළුවන් කපපුවාම කිරි જાතියක් වෙනවා පුතුම කටක්. පොරකක්. පොරකක් කියන්නේ ඉදුණට පස්සේ මඩේ අරගෙන කනවා අවශ්‍යයි. නමුත් කලින් කෑවොත් වෙන්නේ මොකද්ද? කිරි. ඉතින් ඒක ඒක කියන කපා ගන්න පුළුවන්. මඩේ අරගෙන කන්න පුළුවන්. නමුත් දත්වල ගෑනුත් වෙනම දත්මයි. ඒක මොකද මේ පංචස් කණ්ඩේ සහ මාත්‍රාලයෙන් දෙක මේකයි කියන පුතර්ජන දත්වල මේක ඉගෙන ගන්න බෑ. භාවනා කරනකොට පිළි ඉඳන ගාදී පොත් අරගෙන ගන්න නැත්නම් පොත් පිටින් දාලා හරියන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන කරනකොට අපිට තේරෙනවා ආශ්‍රව ප්‍රසවාසයේ මේවත් ගන්න සාධ්‍යයක් වේදනාවක් පිටිලා කාරවහන. ඒ ආශ්‍රව ප්‍රසවාසයේ දැනගත්තේ කැමැත්තක් ආශ්‍රව ප්‍රසවාස දැනගන්න බැරි වුණා කියලා අකමැත්තක් ආදී වශයෙන් දේවල් තියෙනවා. නමුත් ඒක ආශ්‍රව ප්‍රසවාසයේ ස්වාධීන දෙයක්. තමයි ඕන දැනට වෙන්න පුළුවන් තමයි අකමැති වෙන්නේ. දැන් මේක දැනීමක් ආවට පස්සේ දැන් මේ වෙලාවට ප්‍රශ්නයක් එනවා. සපක් කියලා බලන්න. දුකක් කියලා බලන්න නෑ. ඒ විදිහේ විශ්නී නෑ අපිට සැප දුක් දෙන්න ඕනේ. ඒකේ ධර්මතාවයක් තියෙනවා. අපි මේ දැනෙන දේ මනාපිට අමනාපිට බාර ගන්න උපාදාන නිසා. ඒ උපාදානේ විතරයි කර්ම ක්ෂේත්‍රයට යන්නේ. පින්පව වලට යන්නේ උණුසුමේ කර්මගතියක්. උණුසුමේ නෑ කර්ම රැස් කරන ගතියක්. ඒ උණුසුම දිහාට අපි දක්වන දෝ මනාපමනාපක මනෝ තමයි පාදාගේ සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් කියන්නේ දේවල් උනාට ප්‍රශ්නයක් නෑ. ඔබට ගරු කරගෙන ඉන්න විදිහට. ඔබ දුක් කර කර ගන්න එපා ඕකේ. විත තුනතරන් ඇඩ් කරන මේක කේකිදී පොත්ත ගන්නවා නෝ ඇවිල්ලා යයි. අපි වෙන්නේ මේක මට මට මේක නින්දායි මේක නම් බොයි මේක වෙන්න ඕන මට ඕන විදිහට වෙන්න ඕන කියක මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයට අපි විඤ්ඤාණ කතා කරනවා. වෙන්නේ නෑ කියන්නේ. ඉතින් හරියට නරක කියන උදාහරණ මිනිහෙක් වගේ බුද්ධිම වෙනකරපත. වෙන දෙයක වෙන්න අරපුවාම චේතසා අභිනිවේෂ අධිඨාන උපයෝපාදාන මේවා එනකොටම දැනගෙන මේ හේතු ප්‍රත්‍ය සිද්ධ දෙයට මේ මම මේම වේවා එහෙම වේවා එහෙම කරන්නේ මෙහෙම කරන්නේ කියලා කරන්න යෑමෙන් තමයි අනිත් සංස්කෘතික පංචපාදාන සම්බන්ධතාවට පත් නැතනවා කියලා පංචස්කන්ධය තියෙනවා. නමුත් ඒක උපාදාන කරන්නේ. ඒක නිසා ඒක මරණය කියලා. මොකක්ද කිසි අල්ලගත්ත නැති දෙයක් නේ. රොදනාංශේ මහානාථගත්තු සේතනාරාමයේ ඉන්නකොට මහාන මිනිස්සු ඇවිල්ලා ජේතවනාරාමේ ධාතියක් අල්ලගෙන කියනවා. කඩකොල් ටිකක් අපාරේ තුබරෙදි දෙනවා. වෙන්නේ නැහැ. ඇයි මේක අල්ලගන්නේ නැහැ. ඒක තමයි අනාගතයේ කිසිසුමටයි. ඉතින් මේ ශරීරය දාලා ගිය කම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ආම්බර බුදුන් නිර්මනන මොකද? මල්ල කිලිය හෙට ඉඳලා අඩි 6 කටුවක් ගහන්න ඕනේ. තුඹට ගන්න බුදු ආමර ගන්න ලියන්න ඕනේ. සාකි දාලා දෙන්නේ තාන්න ඕනේ. සාරි මුත්ත පොගල්ලාල කියලා. ඉතින් මේක ඉච්චේ ගේන්න ඕනේ. මේකට මැත්ස් එක වෙන්න බෑ. එළියට එළියට යන්න බෑ. මොකක්වත් නෑ නාදී විදිහට බාහිර කරන්න පුළුවන් කාරණා කන දේව නැත්නම් මේක අයිතිව කන වගේ වෙන දඟලන පරිචාරය කරදරයන් බලන්න ඉවරයි. ඒකයි මේ විහාරයෙන් ඉඳන් දේවල් කනදීන් කෑවලක. අතුරකට කරන්න තියෙන දෙයක් තමයි මුතුරකට කරකට වැඩි භයානක දෙයක් තමයි මේ සංඝයාගේ මිශ්‍ර ස්ථිර දේපල දෙන්නේ. අයියෝ මේක වෙලේ භයානක අපදල කරන්නේ මල්ල කචරිකා. ඒ ඊගොසේ අපදල ආගෙන මේ අපි අරගෙන ඉඳලා රෙකෝඩ් ගහගත්තා පූර්ව කොටන්න වෙනවා, ජීවිතන්න වෙනවා. අනේ අදී දදාලාප වේරම මහා ගෙදර කරයි. ඒ නිසා ඒක උපාදාන කරන්න දිනන විච්චේ අරගෙන කනවනම් ප්‍රශ්නයක්. ඒ නිසා වුණනම් දෙයක් බදාගෙන කන්න පුළුවන් නැත්නම් දැන් දෙයක් අරගෙන කන්න පුළුවන්. දැන් දෙයක් අරගෙන කන්නේ ලේසි. හැන්දවල දාපුවා ඉවරයි. ඒ නැත්නම් මේක හැම තැනම ගා ගන්නවා. ඒකම මතක තියාගන්න මේ කය ඔය අපි හිතන විදිහට නඩත්තු මෙතුමාට කය කයින් දෙන නඩත්තු. පිටුවට ඔය මේ නැති අම්ම කෙනෙක් බබෙක් හම් වෙන්න ගියාම කෙල්ලෙක් නම් රෝස් පාට වෙනවා කොල්ලෙක් නම් නිල් පාට වෙනවා. වේදනක් කොලපා මේ පාඩම ඕක ගන්න මම මෙන්න රෙලියක් හදනවා දුරෙන් ගහගෙන වෙන ඒකිට මට බෑ දරුවා කොල්ලෙද්ද කෙල්ලෙද්ද මොකක් කරන්න සමීකරේ කියලා ගත්තා මේව කාලා ගත්තද කියලා මේක ඇදලා එළියට දාගත්ත සුද්ධ කරගත්ත බඩේකට ගියා අපේ අම්මා කෙනෙකුට ලාකාරි බබේ කම්බරේ ගිහින් ඩර්ටි සල්ලතු බුක් කරනවා ඒක එළියට මේ කොල්ලෙක් නම් මේ මේ වල ඇටි කරා කෙල්ලෙක් නම් ළමයි හැම වෙලාවෙම ඉස්සර කේන්දරේ කරා ඊට පස්සේ හදිසියෙම ඊළඟ වැඩවලම මොකද වෙන්නේ? ඉවරයි. මේම ඔය කොලන්නේ ළඟදී පටන් ගන්නවා. ඉස්සර දෙන්නේ ඉස්සර බලන් දුන්නා කියන්නේ වෙනවා කියන්නේ බලන් දෙනවා. මේ જાති කිව්වද? මේ මේ අපේ නතර වෙලාවට ඇහෙන්න තියෙන දේවල් මේ අපි ඉපදිච්ච කාලේ. ඒකත් ඒකවත් බලලා hina වෙනවා මිසක් ඔයානෝ නටන්න පටන් ගත්තොත් නම් කියලා මේකට දාලා යන්න තියන මම හිතන්නේ මේ ඉන්න මිනිස්සුන්වත් කරලා කියලා කරන්නේ ඒ නිසා මේ හම්බෙච්ච පංචස්කන්ධය ඉතින් යා වල බලන්නේ අපිට තියෙන්නේ වඳන වෙලාවට පොඩ්ඩක් උරුමවතු දෙයක් කරලා ටිකක් දෙන්න ඕනේ ඒක කරදර වෙන නිසා ඒ නිසා මේකට මේ උපස්ථායකව දාගෙන නටාගෙන කරනකොට කරගත්තොත් එන්නේ හොටල් කතාකත් බාලදක්ෂතාවක් වෙනවා කියන්නේ පාදස් බාලදක්ෂයක් වෙනවා පාදස් සෙතලෙක් වෙනවා කියන්නේ මේ ඇඟ ඉල්ලන ගෝතල් කරගෙන ඉඳලා. ඒ නිසා එයා බැරි අමාරු වෙලාදී උපස්ථාන කරන්න ඕනේ. එයාගේ වැඩේ කරගන්න අන්න එකයි. අවසරයි ගාමනෙන් ශාන්තිවන්තේ. චිත්තානුපස්සන භාවනාවලදී සිත දිශ ගලාගෙන සිටීමේදී වේදනාවයි සැපයයි දෙකම එක හා සමාන තරාදී ධාතු දෙක ආදී සමාන දැනෙනවා. වේදනාව උසලන්නත් වෙනවා. සැප ඒ වගේම එක විදිහටම දෙකම විශේෂ පුළුවන්. ඒ වෙලාවේ හිත විස බලන්නේ සිත අනිත්‍යයි කියලා භාවනා කරනවා. ඒ සැපිත දැනෙන හිත අනිත්‍යයි මම නෙමෙයි කියලා භාවනා කරන එක හරිද වැරදිද කියලා මට දැනගන්න ඕනේ. කියන්නේ ඒක සමතුලිත වෙච්චාම මොනම දෙයක්වත් නොකර ඉන්න හැකියාව තමයි යෝගාවචර කියන්නේ මොනවා දැම්මත් හැටකුණක් වෙනවා. මෙතන දුකනාත්තම් කියුවත් අසුබ වැදෙල ගන්නවත් මොන ධාතිකේ වරකට මේකේ තියෙන සංකල්ප දාන්න හදනවා. ඒ වෙලාවට ඒක සම්බන්ධ වුණාට පස්සේ ඒක කියන්නේ යමක් නොකර සිටීමේ බැක්කියාව තමයි විපස්සනා. යෝගාවචර කියන්නේ නමුත් හිතේ තියෙන කෙලෙස් නිසා නිකන් ඉන්නේ. ඒක අනිත්‍ය කරනවා කියලා එහෙම නැත්නම් මේ රාග දෝෂ මොනව බලන්න හදනවා මොනවා හරි දෙකේ හිත සිද්ධිය ඇති කරගන්නවා. හිත මොනවා හරි නඩු හොයනවා. ඒ හිත තමයි පැහිච්ච තමයි මහාන්තර ගමයන් මේ ස්මාර්ට් වෙනවා. ඉතින් එහෙම නොකර ඉඳිලා තමයි අපිට කරන්න තියෙන ලොකුම දේ මේකට කම්පා වෙන්නේ මොනවාවත් නොකර සිටින්න හැකියාව. මේක විපස්සනා කියලා කියන්නේ පුළුවන් තරම් මේ මේ මෙතෙන් යනකම් හිත ගේනකම් ඉතින් මේ කරනවා ඒක දැක්වත් වෙන්නේ කියලා. ඉතින් ස්වභාවික ධර්මතාවයේ දිහා බලන්න මිසක් මොනම පාඩමක්වත් උගන්වන්න යනවා නම් ඒකේ නොකොහොම ගතියක් තියෙනවා. භාවනා නොවනටි නොවට එච්ච ගතියක් තියෙනවා. නාම ඇඟිලි ගන්න කරගන්න. ඒ නිසා උත්සාහ කරලා බලන්න මොකද තමයි මේක අපිට දෙකම සාමනික තියෙනවා නම් විශේෂ දෙකෙන් මොන මොන දෙකම ගයිඩ්ලයින්ස් දෙන්න යන්නත් එපා යොමුක් දෙන්න යන්නත් එපා මෙහෙ කිරීමක් කරන්න යන්නත් එපා වැලෑන් හැටියට දැක ගහලා මේක යන්න බලන්න එකයි අවස්ථාවල් කාය චිත්තානුපස්සනා කියන ගාන වැඩින්නේ නැහැ සාමාන්‍ය භාවනා කරනකොට වේදනාවකට දුක් වේදනා සැප වේදනා දෙකට සමහිත පවතිනවා නම් තමන්ද ඉරියව් මාරු කරලා ඉරියව්ෙ හිටියා ඒ වගේම තමයි ඉරියව් මාරු කරපස්සේ දිගටම සතිය පවත්වාන්න පුළුවන් නම් නැතිනම් දීලා වතුර කැපුවිලා ඉන්න ගත්ත ප්‍රශ්නයක් නැහැ ඒක කොච්චර දෝ මේ දෙකම මතක් කරලා තියෙනවා ඒක නිසා හැම පරියන්කේම පොඩ්ඩක්වත් හදලා බලන්න. කවුරුත් කියනවට වැඩිය තමන්න දැනගන්න පුළුවන් නම් ඉරියව් මාර්ගවල පස්සේ මට නැවත සතිය පිළිටන්න පුළුවන් කියන ඉතර තමයි අපිට මේ අහන ප්‍රශ්නෙට උත්තරේ යොදා බැලීමක් වශයෙන් කරන්නේ. පිටකේ මොකද කියන්නේ? ඒක හර්ථ වැරදිද කියලා. ඒක මොකද එහෙම ඉරියව් වෙනස් කිරීම නිසා හැලක් පිළ නිසා නැවත සතිය පිළිටවන්න බැරි නම් ඉරියව් වෙනස් කිරීමේ භාගයක් වෙනවා. නැවතත් දෙක ඉවරන පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මට ධම්ම ශාස්ත්‍රයෙන් සූත්‍රයේ ක්ලාස් වල දැන කියලා බැරිනේ මේ චක්කුම් විපාරේ විද්‍යා විපාරේ ප්‍රඥා විපාරේ ආලෝක උදපාර කියලා ක්ලාස් වල කියලා දැනුණාට මට ඒක හරිය අවබෝධයක් නෑ ඒක භාවනාවට සම්බන්ධව බුදුහාමුදුරුවෝ පිච්ච සංසිද්ධියක් විතරද කියලා ඒක අපිට පේන ආලෝකය හා සම්බන්ධ කිහෙම දෙයක් ඒ අපි භාවනා කරගෙන කරගෙන යනකොට භාවනා කරගෙන යනකොට ඔය තියෙන ආකාරය තමයි බලන්න පුළුවන් මේ චක්කුන් උපාද විද්‍යාව චක්කුන් උපාද ඥාන උපාද පඤ්ඤා උපාද විද්‍යාව උපාද ආලෝක උපාද ඒක සම්මන වචන පහක් තියෙන්නේ මේක එකකට තේරුම් ගැනීම සඳහා තේරීම ඥානය දැනගැනීම විද්‍යා අවිද්‍යාව දුරු වීම ආලෝකය අන්ධකාර දුරු තමයි ආස්වාද ප්‍රසවාස දෙක හොඳට පැහැදිලිව පේන විදිහට වැඩි ආද මොකද අද වශයෙන් ප්‍රසවාසය පටන් ගන්න ආශ්වාසය යනවා කියන ඕකම කියන්නේ. ඕක ඕනම මහලු දෙයක් කියලා බුදු ආමතු විතරයි කියන්නේ අපිට මේ ගන්න බෑ කියලා අනිත් ලෝකේ දාන්න නාකන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහෙම කරනකොට සමාජයට දෙන්න බැරි වුණොත් පෙරදක්මක් මේ කරන්න හදන වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලම අපි විමන ඉවරකම් පාත් ගන්න පුළුවන්. ආශ්වාස ප්‍රසවාසය පිළිබඳව සාක්මන් පිළිබඳව මේක ඕකම තමයි වස්තුවේ. ඒ හැඟුම් බාර ගොඩක් කතා කරන්න පුළුවන්. නමුත් හැඟුම් බාර කතාවක් නෙමෙයි මේකේ වචනේ සංවේදනයකට කොටසක් තියෙනවා. වාසයක් තියෙනවා. මේ කියනකොට කියනකොට එන මන්ත්‍ර වෙන සිද්ධි වෙන ගතියකුත් තියෙනවා. ඉතින් එක එකකට එක එක පැත්තකින් මේක බලන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා බලනවා මොන හරි අරමුණක් කියලා මේ දේශනේ තුන්තරේ හතරේ පැසරේ බලනකොට ඒකේ අංග ප්‍රත්‍යයෙන් යන්නේ රාමයේ තියෙනවා. එච්චරම කරා. ඒක නොදැනිච්ච නොපෙනෙච්ච පැතිකඩ තේම පටන් ගන්නවා මෙහි ආරම්භයේ පිළිබඳ අවබෝධ වෙනවා. දැන් අපිට විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි සත්‍ය සඳහා වෙලාව පාවිච්චි කරමු. අපි නැවත හතරට රැස් වෙනවා. ධර්ම දේශනාව